එතකොට අපි ඒ අනුව ඉගෙන ගත්තේ සම්ප්‍රයෝග ණය පිළිබඳව. ඒ සම්ප්‍රයෝග ණය ඉගෙන ගැනීමේදී අපි එදා සාකච්ඡා කළේ ප්‍රකීර්ණක චෛතසික 6 අතරින් චෛතසික ධර්ම පහක් සාකච්ඡා කළා. ඒ ඒ චෛතසික ධර්මයන් යෙදෙන සිත් සහ නොයෙදෙන සිත් කවරක්ද කියන එක. එතකොට මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නකොට අපි නිරන්තරයෙන්ම මහත් වීරියක් ඇතිව ඉගෙන ගන්නට උත්සාහයක් දරන්නට අවශ්‍ය කරනවා. ඒ කවරක් නිසාද මේ භව පැවැත්ම කියන එක සහ සත්වයාගේ පැවැත්ම කියන එක අතිශයින්ම මුලා බවකින් තමයි මේ ලෝකයාට වැටහෙන්නේ. ඒතර ඒ නිසා අපි මේ බාහිර ලෝකයේ පැවැත්ම සම්බන්ධව මේ සත්වයාගේ පැවැත්ම සම්බන්ධව අපිට තියෙන යථාර්ථවත් අවබෝධඥානයක් නෙවෙයි. ඊ타ත්ම මුලාවටපත් වෙච්ච ස්වභාවයක් අප තුල තියෙන්නේ. ඉතින් ඒකේ යථා පැවැත්ම පවතින්නේ ඇත්තටම කවරක්ද කියන එක තේරුම් ගත හැකි වන්නේ මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳ තත්වාකාර අවබෝධයක් ලබාගත් කෙනෙකුටමයි. එහෙම නොමැති වුණොත් අපේ යම්කිසි දෘෂ්ටියකට තමයි එල්බෙන්නේ හැම වෙලෙම. මේ ප්‍රපංච ගොඩ නගාගෙන ඒ ප්‍රපංච ලෝකයන් තුළ තමයි අපි හැම කල්හි ජීවත් වෙන්නේ. දැන් අපි මේ සසර තුල බොහෝ අනන්ත අප්‍රමාණ කාලයක් භවයෙන් භවයට යමින් මේ දුක් විඳිමින් එන සාංශාරික ගමනක් තියෙන්නේ. ඒතර මේ ගමන ඉබේටම අවසන් වෙන්නේ නැහැ. ඒතර මේක තව කොපමණ කාලයක් ඉදිරියට ගමන් කරයිද කියන එක තීරණය කළ නොහැකි. ඒතර අපිට මේ භවය පිළිබඳවත් මේ උපදින ලෝකය පිළිබඳවත් ඇත්තටම තියෙන මුලා වෙච්ච ස්වභාවයක් තියෙන්නේ. ඒක මම ඊට කලිනුත් පැහැදිලි කරලා ඇත්තේ. ඒක අපි තවත් සිහිපත් කළොත් තවත් එකක් එහාට ගිහිල්ලා දැන් ඔය ඇත්තන්ට නිකන් චුට්ටක් හිතන්න දැන් අපේ මේ සසරේ පූර්ව භව ප්‍රමාණයක් මේ ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒතර දැන් ඔය ඇත්තන්ට පූර්ව භවය කියලා කියනකොට මොකක් ගැනද සිහිපත් වෙන්නේ? දැන් බොහෝ විට අපිට පූර්ව භවය කියලා මේ වචනය ඇහෙනකොටම ඇත්තටම අර ලොකු ගමනක් පිළිබඳව සිහිපත් වෙනවනේ. කියන්නේ පූර්ව භවය කියනකොට මේ ගොඩාක් දුරින් තියෙන ඈතින් තියෙන මහා ලොකු දෙයක් හැටියට අපිට මේ පූර්ව භවය කියන එක වැටහෙනවා. ඒතර අපි අර උපමාවක් දැක්කුවේ දැන් අද ඔය ඇත්තෝ මේ නිවසේ ජීවත් වෙලා තමන් ඉන්න නිවසේ ජීවත් වෙලා හැදිලා වැඩිලා දරු මල්ලන් හදාගෙන වස්තුන් උපයාගෙන ඉගෙනගෙන ජීවත් වෙලා අද මැරුණා නම් අද මැරිලා ඔය ඇත්තු උපදිනවා අල්ලපු gedara හිතන්න තමන් අද මැරිලා අල්ලපු gedara උපදිනවා ඒතර මැරිලා උපදින්නේ ලොකු වෙලාවක් යන්නේ නැහනේ චිත්තක්ෂණේනුත් තුනෙන් එකයි යන්නේ ඒතර අල්ලපු gedara ඉපදිලා දැන් ඔන්න මාස 10ක්ම අවකුසේ ඉඳලා බහු කුසින් බිහි වෙලා දැන් තමන් ජීවත් වෙනවා. දැන් හිතන අවුරුදු 6ක් 7ක් හරි ওই විදිහට දැන් ක්‍රමයෙන් වයස වර්ධනය වෙලා එනකොට දැන් මේ අලුත් සත්වයක් නේ මේ ගෙදර හිටපු කෙනා තමයි මැරිලා මේ අල්ලපු ගෙදර ඉපදිලා තියෙන්නේ. ඒතර මේ වස්තු Tamanට තාම ඒව එහෙම තියෙනවා. නමුත් ඒ වගේ අයිතිවාසිකමක් Tamanට පණවන්න පුළුවන්ද? මේ මගේ මේ මගේ වාහනය, මේ මගේ මුලිමුදල්, මේ මගේ සැමියා, බිරිඳ කියලා එහෙම අයිතිවාසිකමක් පනවන්න බෑ. ඒතර ඔය ඇත්ත පොඩ්ඩක් හිතන්න. දැන් ඒ කෙනාගේ පූර්ව භවය කියලා අපි පනවන්නේ කොතනද? දැන් අපි අහනවා ඒ කෙනාගේ පූර්ව භවය කොහෙද? මොකද්ද පූර්ව භවය? දැන් මේක සියුම් ගැඹුරුයි හැබැයි හරියට තේරුම් ගත්තොත් ජීවිතය ගැන භවය ගැන ලොකු අවබෝධයක් ලබන්න පුළුවන්. කියන්නේ අද මේ ගෙදර හිටපු කෙනෙක් මිය ගිහිල්ලා අල්ලපු ගෙදර උපදුනා. ඒතර මෙයා දැන් හැදිලා වැඩිලා ওই විදිහට එනකොට අපි දැන් ප්‍රශ්නයක් අහනවා මේ කෙනාගේ పూర్ව භවය කොහෙද? අපි යාගේ పూర్ව භවය කියලා පනවන්නේ කොතනද? පනවන්න තැනක් තියෙනවද? තැනක් නැහැනේ පනවන්න. කොතනද පනවන්නේ? දැන් අද මේ ගෙදර හිටපු කෙනෙක් මැරිලා ඊළඟ භවය හැටියට ඊළඟ නිවසේ ඉපදුනාට පස්සේ අපි ඇහුවනම් ඒ කෙනාගේ పూర్ව භවය කෝ කියලා අපිට කවදාකවත් පෙන්වන්න පුළුවන් දෙයාගේ භවය. මොකද මේ අල්ලපු ගෙදර මේ හිටපු ගෙදර. ඒතර කෝ මොකද්ද මේ භවය කියලා අපි කියන්නේ? කොහෙද මේ භවයක් කියලා එකක් තියෙන්නේ? වෙනත් ඒකයි අර අපේ උපදිනකොට මේ ලෝකයක උපදිනවත් නෙවෙයි. තියෙන ලෝකයක උපදිනවත් නෙවෙයි. ලෝකයක් උපදවාගෙන උපදිනවත් නෙවෙයි. ඊතර මේ ලෝකය කියන එක හුදු ප්‍රඥප්තියක් සම්මුතියක් පමණයි. ලෝකය කියලා පැනවිය හැකි තැනක් කොතනකවත් නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරේ ඉමස්මින්ච බිහාම මත්තේ කලේබරේ සසඤ්ඤිම්හි ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි. ඒ කියන්නේ මේ බඹයක් විතර ශරීරය තුළම ලෝකයක් පනවනවා. ලෝකේ හට ගැනීමත් පනවනවා. ලෝකේ නිරෝධයත් පනවනවා. ලෝක නිරෝධගාමිනී පටිපදාවත් පනවනවා. එහෙනම් අපි මේ ලෝකය කියලා පූර්ව භවය කියලා හිතන්නේ මොකක් ගැනද? අපිට ඇත්තටම තියෙන ලොකු මුලාභාවක්නේ පූර්ව භවය කියලා කියනකොට. දැන් මේ සත්වයාට පූර්ව භවය කියනකට මතක් වෙන්නේ ලොකු දුර ඈතක තියෙන නේ බොහෝ ඈතක තියෙන ලොකු දෙයක් හැටියට තමයි පූර්ව භවය කියන වචනේ ඇහෙනකොටම හිතට දැනෙන්නේ. නමුත් අර උපමාව අරගෙන කල්පනා කළොත් අපිට කොතනකවත් තියෙනවද පූර්ව භවය කියලා පැනවිය හැකි ස්ථානයක්. අන්න ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරේ මහණෙනි ලෝකය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධගාමිනී පටිපදාව මේ බඹයක් විතර ශරීරය තුලම පනවනවා කියලා දේශනා කරන්නේ. එතකොට දැන් මේවා තථාගතයන් වහන්සේ විවහාර කළාට ඒ විවහාර කලේ සත්‍ය වන නිසාම නොවේ. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඉමාකෝ චිත්ත ලෝක සමඤ්ඤා ලෝක වෝහාරෝ ලෝක පඤ්ඤත්තියෝ තන් තථාගතෝ වෝහරති අපරාමසන්ති කියන්නේ තථාගතයන් වහන්සේ මේ ලෝක කියන වචනේ භාවිත කරනවා ඊළඟට මේ සත්වයා කියන වචන භාවිත කරනවා. මේ මිනිස්සු, දෙවියෝ, බ්‍රහ්මයෝ, මේ ගස් ගල් පර්වත ඉඩකඩම් යාන වාහන වස්තුව ඊළඟට මිහිරි අමිහිරි ලස්සන කැත මේ වචන ඔක්කොම භාවිත කරනවා. හැබැයි මේ භාවිත කරන්නේ කවරක් නිසාද? ඉමා කෝචිත ලෝක සමඤ්ඤා. මේක ලෝකයාගේ පිළිගැනීමක්. සත්‍ය නෙවෙයි ලෝක සමඤ්ඤා. මේක ලෝකයාගේ පිළිගැනීමක්. එනට ලෝක වෝහාරෝ මේක සත්‍ය නෙවෙයි හැබැයි ලෝකයාගේ විවහාරයක් ලෝක වෝහාරෝ ලෝක පඤ්ඤත්තියෝ මේක ලෝකයාගේ පැනවා ගැනීමක් ප්‍රඥප්තියක් තන් තථාගතෝ වෝහරති ඒ නිසා තථාගතයන් වහන්සේක විවහාර කරන නමුත් අපරාමසන්ති ඒක පරාමර්ශණය කරන්නේ නැහැ කියලා කියනවා. ඒක ඒකාන්ත සත්‍ය හැටියට පිළිගන්නේ නැහැ කියලා කියනවා. කවරක් නිසාද? ඒවා සත්‍ය නොවන නිසා. ඒක තවත් මම උපමාවකින් කියලා දෙන්නම්. දැන් අපි දැකලා තියෙනවා මිරිඟුව කියලා එකක් නේ. මිරිඟුව දැකලා තියෙනවනේ හැමෝම දැන් මාර්ගයේ යනකොට පායන කාලයක අපි වාහනවල යනකොට මේ ඉදිරියෙන් අපිට පේනවා මිරිඟුව. නමුත් ලං වෙනකොට නැහැනේ. එතකොට දැන් ඇත්තට මේ මිරිඟුව කියන එක අපේ චක්ක විඥාණයෙන් අපි දැනගත්තේ නැද්ද? අපි මිරිඟුව කියලා යම්කිසි දෙයක් දැක්ක නේද? අනිවාර්යයෙන්ම දැක්ක ඒක පැහැදිලිනේ. ඒ නිසානේ අපි ඒකට මිරිඟුව කියලා කියන්නේ. එතකොට නමුත් ඒක හොඳට හොඳට නුවණින් හිතන්න මේ කියන කාරණා. අපි ඒක ඇත්තටම දැක්කා. මිරිඟුවක් තියෙනවා කියලා අපි ඇත්තටම දැක්කා. දැකලා අපි එතෙන්ට ළඟා වෙනකොට ඒක එතන නැහැ තවත් ඈතින් පේනවා. ඒතර අන්න ඒ න්‍යාය තුල පිහිටලා ඒත් හිතන්න එතකොට අපේ දකින අනිත් වස්තුත් ඒ වගේ වෙන්න බැරිද? දැන් මේ ගස් කොළන් මිනිස්සු යාන වාහන ගෙවල් දොරවල් මිල මුදල් ඒකත් එහෙම වෙන්න බැරිද? තථාගතයන් වහන්සේ ඒකයි දේශනා කළේ මේ අපි ඒක හඳුනාගත්තේ මොකෙන්ද? සංඥාවෙන් නේද හඳුනාගත්තේ. මිරිඟුව කියලා හඳුනාගත්තේ සංඥාවෙන්. ඒතර මෙතන මේ තියෙන මල් පොකුර හඳුනාගන්නේ මල් පොකුරක් කියලා ඒත් මොකෙන්ද හඳුනාගන්නේ? සංඥාවෙන්. ඒතර ගෙවල් දොරවල් මේ ස්ත්‍රියෙක් පුරුෂයෙක් කියලා හඳුනගන්නේ ඒත් සංඥාවෙන්. ඒතර තථාගතයන් වහන්සේ සංඥාව කියනක උපමා කළේ මොකේටද? මරීචිකෝපමා සංඥා. මහණෙනි සංඥාව කියලා කියන්නේ මිරිඟුවක්. ඒතර මිරිඟුවක් කියලා කියන්නේ ඇත්තටම තියෙන දෙයක්ද? නැහැ ඇත්තටම නැති දෙයක් තියෙනවා වගේ පෙන්නනවා. ඒතර තථාගතයන් වහන්සේ සංඥාව උපමා කරන්නේ මිරිඟුවකට. ඒතර එහෙනම් අපේ සංඥාවෙන් හඳුනා ගන්න අනිත් හැමදේම මිරිඟුවක් වෙන්න බැරිද? අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි පරමාර්ථ වශයෙන් මේ මිනිස්සු කියලා, දෙවියෝ කියලා, මේ මල් පොකුරු කියලා, හරි ගේ දොර ඉඩ කඩම් කියලා, හරි ලස්සන කැත කියලා දෙයක් නැහැ. ඒක මායාවක්, මිරිඟුවක්. අපි ඒක දැනගන්නේ මොකෙන්ද? සිතකින් නම් ඒ සිතකින් දැන් රූපයක් නම් දැනගන්න දැන් මිරිඟුව දැනගන්නේ චක්ක විඥාණයෙන්. ඒක හඳුනගන්නේ සංඥාවෙන්. ඒතර සංඥාව කියන එක මිරිඟුවකට උපමා කරනකොට සිත උපමා කරන්න මොකේද? අන්නනේ. දැන් මරීචික උපමා සංඥා මායෝපමංච විඥානක්. අනේ විඥානෙ උපමා කරන්නේ මායාවකට. ඒතර බලන්න කොච්චර මේ සම්බන්ධයක් තියෙනවද කියලා. දැන් සංඥා උපමා කරනවා මිරිඟුවකට විඥානෙ උපමා කරනවා මායාවකට. එතන මායාව කියන්නේත් ඇත්තටම නැති තේනවා වගේ පෙන්නන දෙයක්. ඒතර අපි මේ දකින දේවල් ඇත්තටම සත්‍ය දේවල්ද දකින්නේ? අන්න ඒක අපි මේ දකින්නේ සත්‍ය දේවල් නෙවෙයි. ඒතර මේ දේවල් සත්‍ය ස්වභාවයකින් යුක්ත නැහැ. මේ හැම වෙලෙම අපි ජීවත් වෙන්නේ මේ මුලා වෙච්ච මායාකාරී ස්වභාවයක් තුළ මේ ඉන්නේ. ඒ කියන්නේ ලෝකය කියලා එකක් නැහැ කියන එක හොඳටම පැහැදිලි අර චූටි උපමා. ඒක චූටි වුණාට බොහොම ගැඹීර උපමාවක්. දැන් අද මේ ගෙදර ඉපදිලා ඉන්න කෙනා මැරිලා ගිහිල්ලා ඊළඟ ගෙදර උපදිනකොට බලන්න මේ කෙනා ගොඩනගාගත්ත දේ එයාගේ ජීවිතය කියලා, එයාගේ ලෝකය කියලා. දෙමාපියෝ, සැමියා බිරිඳ, වස්තුව, ඉඩකඩම්, මිල මුදල්, උගත්කම් මේ ඔක්කොම අල්ලපු ගෙදර උපදිනකොටම මොකද වෙන්නේ? ඒ දේවල් එතනම අහිමි නේද? එතකොට දැන් මෙයා දැන් අපි වාස්තවික ලෝකයේ තුල අපි කියන්නේ එකම ලෝකයක් කියලා අපිට කියන්න පුළුවන් වාස්තවික ලෝකය නම්. දැන් සම්මුතියෙන් ප්‍රඥප්තියෙන් නම් එකම ලෝකය. හොඳයි එකම ලෝකයනේ. නමුත් අර සත්වයාට පුළුවන්ද මේවට අයිතිවාසිකමක් කියන්නේ එහෙම වුණා කියලා. බෑ නේද? එතකොට අපි හානවා එහෙනම් මේ කෙනාගේ කෝපූර්ව භවය. කෝපූර්ව භවය. අන්න භවයක් කියලා ඇත්තටම තියනවාද? භවයක් කියලා එකක් නැහැ. ඒතර එතන භවය කියලා කිව්වේ මොකේද? අන්න භවයේ මේ දැනුත් තියෙන භවයක් නෙවෙයිද? අන්න ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මෙතන බොහෝම සියුම් තැනක් තියෙන්නේ. අන්න අවබෝධ කරගන්න තියෙන අර පවත්නා ස්වභාවය අවබෝධ කර ගැනීමක් පමණයි තියෙන්නේ. තථාගත දර්ශනය තුල උගන්වන්නේ පවත්නා ස්වභාවයේ පවතින ස්වභාවයම අවබෝධ කරගන්න. ඒක ඒකට තමයි යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ. අන්න යථාභූත ඥාන දර්ශනය තුළින් පවත්නා ස්වභාවයේ තත්වාකාරයෙන්ම අවබෝධ කරගත්තොත් ඒ අවබෝධ කර ගැනීමත් සමගින්ම ඒ කෙනා ලෝකයට අයිති කෙනෙක් නෙවෙයි ලෝකයෙන් එතර වෙච්ච කෙනෙක්. ඒතර දැන් ලෝකයෙන් එතර වුණා කියන එකත් දැන් පැහැදිලි. අපි ලෝකය කියලා පැනෙවේ කොතනද? පනවන්න තැනක් තිබුණද ලෝකය කියලා? නැහැ නේද? ඒ කියන්නේ මෙතන අපිට ලොකු මුලාවක් තියෙන මේ ලෝකය කියලා, භවය කියලා. දැන් අපේ පූර්ව භවයේ වගේ ඊළඟ භවයත් ඔහොම නෙවෙයිද? මම මේක මේ ලොකු මුලාවක් අපිට පෙන්වන්න තියෙනවා කියලා. නමුත් ඇත්තටම තියෙන්නේ මේවා හුදු මේ ක්‍රියාකාරීත්වයක් පමණයි. තව ඇත්තට මේ ඉදිරියේදී ඉගෙන ගන්නවා මේ කෘත්‍ය කියලා කොටාසයක්. ඒකට රූප ගැන ඉගෙන ඉගෙන සූවිසි ප්‍රත්‍යයන්ට යනකොට හොඳටම අවබෝධ වෙයි මේ කියන කාරණාව. ඉතින් ඒකම මේ කාරණා ටික සිහිපත් කළේ දැන් අර මේ චිත්තචෛතසික සංප්‍රයෝගය ගැන කියනකොට ටිකක් අර අමහිර නිසා ටිකක් හිතෙන්න පුළුවන් මේක අමාරුයි අපිට ඉගෙන ගන්න කොහොමද ওই ටික මතක තියාගන්නේ විමතියක් ඇති වෙන්න පුළුවන් මේ සිත් ගණන් මතක තියා ගැනීම තුල අපිට වැඩක් තියෙනවද පින්වත්නි ඒව ඔක්කොම දෘෂ්ටි හොඳ ඒ නිසා මම මේ කතන්දරේ කිව්වේ මේ කතන්දරයක් නෙමේ සත්‍ය ස්වභාවය මම මේ <laughs> කාරණා ටික පැහැදිලි කළේ මෙන්න මේ තැනට එන්නයි මේ උගන්වන්නේ. මොකද සම්මුතිය බිඳගත්තේ නැත්නම් ප්‍රඥප්ති ඉක්මවා ගියේ නැත්නම් අපිට මේක දකින්න බෑ. මොකද අපි අතිශයින්ම මේ දකින රූපයක් ගානේ මුලා බවට පත් වෙලා ඉන්නේ. ඇයි අපිට පේනවා මේ මල් පොකුරක්, මේ මිනිහෙක් ඉන්නවා, මේ කාන්තාවක් ඉන්නවා, මේ ගසක් තියෙනවා කියලා මේ ඒ සංඥාවෙන් ඇති කරලා දෙන මිරිඟුවක් ඒක. නමුත් ඇත්තටම ගහක් කියලා දෙයක් තියනවද? නැහැනේ. දැන් ගහ බෙදාගෙන බෙදාගෙන යොත් කොළ ටිකක්, ලී ටිකක්, අතු ටිකක්, පොතු ටිකක්. ඕක ඊට පස්සේ ඔය විශාල වෘක්ෂයේ ගිනි ගැහුවොත් එහෙම අලු ටිකක් කෝ ගහ. ඔය අලු ටිකෙම තවත් හොඳට මේවා කරලා පිඹල හැරියොත් එහෙම මුකුත්ම ඉතින් ওই වගේ තමයි මේ හැම එකක්ම. අපිට මේ මහා වස්තු හැටියට පෙනුනට මේ ඔක්කොම ඔය වගේ. ඉතින් ඒක අර මේ රූප කොටාසයන් ඉගෙනගෙන තව ඉදිරියට එනකොට මේක හොඳටම විසඳ වෙනවා Tamanට. ඉතින් අන්න ඒ තැනට එන්න තමයි මේ කියන්නේ මේවා උපනිශ්‍රේ කරගෙනම තමයි එතෙන්ට යන්නේ. විනාර අනුපුබ්බ පටිපදාවක්නේ තියෙන්නේ. ඉතින් මේ මූල් ප්‍රතිපදාවේ මුලින් ඉඳලා ගියොත් තමයි චිත්ත චෛතසික ওই විදිහට ඉගෙනගෙන ගියොත් තමයි මේක මෙතෙන්ට එන්න පුළුවන් ඉන්නේ. එහෙම නැතු අපි හිතුවොත් ওই දේවල් මුකුත් මෝන් නැහැ. නිකම් බුදුහාමුදුරු එහෙම දෙයක් දේශනා කරලා නැහැ. ඒ නිසා පැත්තකට වෙලා භාවනා කළාම ඇති කියලා කිව්වොත් එහෙම ප්‍රශ්නයක් අහන්න ඕන ඒ ඇත්තන්ගෙන් භාවනා කරනවා කියලා මොකද්ද කරන්නේ? භාවනා කරනවා කියලා මොකද්ද කරන්නේ? අපි ගොඩක් ඇත්තෝ අද ලෝකයේ තුල භාවනා කරනවා කියලා කියන්නේ මේ සම්මුතියම වඩ වඩා ඉන්න එක. ඒකමයි ඒ නිසා තමයි මේ ලෝකයාට මේ දැන් පින්නත් මෙච්චර මේ ශ්‍රේෂ්ඨ දර්ශනයක් තිබියේදී මේ තරම් ධර්මය අහද්දී මේ තරම් දහම් පතපොත සුලභව පවතිද්දී කවරක් නිසාද සත්වයාට මේක ගලප ගන්න බැරි වුණේ? ඇයි මේ සත්වයාට මේ තමන්ගේම පහළ වෙන මේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍ය මේ ඔක්කොම චිත්තචෛසික ධර්මයෝනේ. ඉතින් ඕවා පාලනයක් ඇති කරගන්න බැරි වුණේ මේ කාරණා ටික දන්නේ නැති නිසා. පරමාර්ථය දැනගත්තේ නැති නිසා. ඉතින් ඒ නිසා අපි උත්සාහ දරන්නට ඕන මේ තථාගතයන් වහන්සේගේ ධර්මය කියන එක. හැබැයි මේකත් උපාදානය කරගන්න අවශ්‍ය නැහැ. මොකද මේ අභිධර්මය කියලා මේකත් ඒකාන්ත සත්‍යයයි කියලා ගත්තොත් අනිත් සියල්ල අසත්‍යයි කියලා ගත්තොත් ඒක දෘෂ්ටියක්. ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං. එහෙම වුණොත් මොකද වෙන්නේ? අර සංඥාංච දිට්ඨිංච යේ යග්ග හේතු තේ ඝට්ට යන්තා විචරන්ති ලෝකෙ. එහෙම වුණොත් එහෙම මේ ලෝකයේ තුල ගැටෙනවා. වාදවිවාද කරගන්නවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ධම්මාපි පහතබ්බා. පගේව අධම්මා. අලගද්දූපම සූත්‍රය දේශනා කරන්නේ ධම්මාපි පහතබ්බා. මහණෙනි ධර්මයන්ද ප්‍රහාණය කළ යුතුය. මේ ධර්මයේ වුණත් උපාදානය කරගත යුතු වෙන්නේ මේ ධර්මයේ වුණත් අතහරින්න ඕන. ඒකයි දේශනා කරේ කුල්ලෝපමං ඕ භික්කවේ ධම්මං දේසිස්සාමි. මහණෙනි මේක මම පහෝරකට උපමා කරලා දේශනා කරන්නේ. නිත්තරණත්තාය. සසරෙන් එතරට යෑම පිණිස පමණයි නෝඝානත්තාය ග්‍රහණය කර ගැනීම පිණිස නෙවෙයි. ඒ නිසා මේ ධර්මයන් අයිති වෙන්නේත් ලෝකයටයි. ලෝකයෙන් එතර වෙන්න නම් මේ කිසි දෙයක් ග්‍රහණය කර නොගත යුතුයි. ඉතින් එතෙන්ට එන්න මේක හොඳ පරිචයක් මේ පිළිබඳව Tamanට තියෙන්නට ඕන. ඉතින් ඒ කාරණා තව ගොඩාක් ගැඹුරු කාරණා තියෙනවා. අපි ඒවා ඉදිරියේදී එකින් එක මේ චිත්තචෛසික ධර්මයන් ගැන තව ප්‍රත්‍යයන් ගැන ඉගෙන ගන්නකොට අපි ඒ දේවලුත් ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් වේවි. ඊතර අපි ඉගෙන ගත්ත මේ ප්‍රකීර්ණක චෛසික ධර්ම පිළිබඳව මේ ප්‍රකීර්ණක ධර්මයන්ගෙන් අපි විතක්කය ඉගෙන ගත්තා. විතක්කය සෙත් 55ක යෙදෙනවා 66ක යෙදෙන්නේ නැහැ. විචාරයේ සිත් 66ක යෙදෙනවා 55ක යෙදෙන්නේ නැහැ. අදිමොක්ෂය සිත් 78ක යෙදෙනවා 11ක යෙදෙන්නේ නැහැ. වීරිය සිත් 73ක යෙදෙනවා 16ක යෙදෙන්නේ ඊළඟට ප්‍රීතිය සිත් 70ක යෙදෙන්නේ නැහැ 51ක යෙදෙනවා. ඊළඟට තියෙන්නේ ඡන්ද හරිනේ විතක්ක ਵਿਚාර අධිමොක්ක විරිය පීති ඡන්ද අන්න ඡන්ද කියන්නේ ඡන්தோ අහේතුක මෝමූහ වජ්ජිත චිත්තේසු. අන්න ඡන්දය කියන එක අහේතුක මෝමූහ වජ්ජිත චිත්තයස. ඒ කියන්නේ අහේතුක සෙත් 18යි මෝහ මූලික සෙත් 2යි කියන සෙත් 20 හැර ඉතිරි සෙත් 69 ඡන්දේ දෙනවා. උදුර ඡන්දේ ගණන් ගන්නෙත් සෙත් 89 ක්‍රමයට ඒක ධානාංගයක් නොවන නිසා. ඒතර ඡන්දය කියන එක අපි ඉගෙනගෙන තියෙනවා කත්තු කම්මෙතා ඡන්දය කියන්නේ කරුණු කැමැති බව තමයි ඡන්දය කියලා කියන්නේ. ඒතර ඡන්දය කියන එක කුසල පක්ෂයත් භජනය කරනවා අකුසල පක්ෂයත් භජනය කරනවා. ඒතර තේරුම් ගන්න ඕන කැමැත්ත ඡන්දය උනාට දැන් හැබැයි ඡන්දය කියලා කියන්නේ ලෝභෙම නෙවෙයි. දැන් ඡන්දය කියන්නේ ලෝභෙම නෙවෙයි. දැන් ඡන්දය කරනු කැමැති බව තමයි ඡන්දය කියලා කියන්නේ. හැබැයි ඒක ලෝභ සහගත වෙන්නත් පුළුවන් කුසල පක්ෂයෙන් එන්නත් පුළුවන්. කියන්නේ ඕන දැන් කෙනෙක්ට කැමැත්තක් ඇති වෙනවා ලස්සන රූපයක් බලන්න යන්න. ඔය ලස්සන ස්ථානයක් බලන්න යන්න. ඒතර මෙයා මෙතෙන්ට යන්නේ මොන සිතකින්ද? ලෝභ සහගත සිතකින්. අන් එතකොට ඒ චෛතසිකයේ යෙදෙන්නේ ලෝභ සහගත සිතුත් එක්ක. නමුත් තවත් කෙනෙක්ට කැමැත්තක් ඇති වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් දකින්න යන්න. ඒතර අන්න දැන් ඇති වෙච්ච කැමැත්ත ලෝභ සහගතව නෙමෙයි එතන ඇති උනේ කුසල් සහගතව. ඒකලේ ඉදෙන කුසල සිත්වල. ඒතර තේරුම් ගන්න ඕන මේ ඡන්දය කියන එක ලෝභයත් එක්ක යෙදෙනවා. එතකොට ඒක අකුසල. ඒතර මෙතන අනිත් පැත්තෙන් මේ ඡන්දය කියන එක කුසල පක්ෂයත් භජනය කරමින් ඒ ඔස්සේත් ඊදෙනවා. ඉතින් මේ අනුව මේ ඡන්දය කියන එකේ ස්වභාවය තමයි කරනු කැමැති බව. ඊටු දැන් ඒක කුසල අකුසල වෙන්න පුළුවන් අව්‍යාකෘත ඒ කිසි දෙයක් තුල ඒක විද්දිමාන නොවුනට මේකෙන් සාමාන්‍යයෙන් තේරුම් ගන්න තියෙන අවස්ථාව අනුව තමයි ඒකේ අර්ථය අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒතර නොඑක ආකාරයේ කැමැත්ත ඇති වෙනවා නේ. දැන් කණු කැමැත්ත, බොනු කැමැත්ත, බලනු කැමැත්ත, යනු වෙනු කැමැත්ත, අත්පාවසවන්න, දිගහරින්න, කියවන්න, අහන්න, දකින්න අප්‍රමාණ කැමැති තියෙනවා. ඒතර ඔක්කොම අකුසල පක්ෂය භජනය කරන්නෙත් නැහැ. කුසල පක්ෂය භජනය කරන්නෙත් නැහැ. ඒතර කුසල් එක්ක යෙදෙනවා නම් ඒක කුසලයක් බවට පත් වෙනවා. අකුසලයක් එක්ක යෙදෙනවා නම් අකුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මේවට අන්නේ සමාන කියන නාමය හඳුන්වන්නේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන මේ ඡන්දය කියනක සිත් 20ක යෙදෙන්නේ නැහැ නේ මතකයි නේදනේ. නොයෙදෙන සිත් 20 නේ. ඒ කියන්නේ අහේතුක මෝමූහ වජ්ජිත අහේතුක සිත් 18යි මෝහමූලික සිත් 2යි කියන සිත් 20 තමයි නොයෙදෙන්නේ. ඒතර ඉතිරි සිත් 69 යෙදෙනවා. යෙදෙන සිත් 69 කුමක්ද? අකුසල් සිත් 12ම යෙදෙනවා. ආ 12ම යෙදෙන්නේ ඇයි මේ අපි සිත් දෙකක් අතහැරියානේ. ඇයි මෝහමූලික සිත් දෙකේ යෙදෙන්නේ නැහැ. ඇයි මෝහමූලික සිත්වල කරුණු කැමති බවක් නැහැ. ඒ තුල වික්ෂිප්ත ස්වභාවයට පත්වීමක් තමයි ඒ තුල තියෙන්නේ. එතකොට ඊළඟ ලෝභ මූලික සිත් 8ේ, දේශ මූලික සිත් 2 කියන සිත් 10ේ ඡන්දය යෙදෙනවා. ඊළඟට සෝබන සිත් 24ේ ඡන්දය යෙදෙනවා. ඊළඟට රූපවචර සිත් 15ෙත් අරූපවචර සිත් 12ෙත් ලෝකෝත්තර සිත් 8 තුලත් මේ ඡන්දය කියන එක යෙදෙනවා. අන්න ඒ අනුව තමයි 69ක් බවට පත් වෙන්නේ. අර ඉතිරි 20 තමයි නොයෙදෙන්නේ. ඒතරන්න ඒ අනුව තමයි මේ ප්‍රකීර්ණක චෛතසිකයන්ගේ සම්ප්‍රයෝගණය දේශනා කරලා තියෙන්නේ. ඒතර මේ අන්‍ය සමාන චෛතසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගණය අපි හතක් මේ වෙනකොට ඉගෙන ගත්තා. ඒතර සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගණය එකයි. කියන්නේ සියලු සිත්තල ඒකාන්ත වශයෙන් යෙදෙනවා. ඊළඟට පළවෙනි විතක්කය කියන චෛසිකයේ එක ණය ක්‍රමයක් තියෙන්නේ. ඒක මතකයිනේ 55කේ දෙනවා 66කේ දෙන්නේ නැහැ. විචාරයේ තවත් ණයක් තියෙන්නේ 66කේ දෙනවා 55කේ දෙන්නේ ප්‍රීතියේ විතක්කච අදිමොක්ක. අදිමොක්කයේත් තියෙන එක ණය ක්‍රමයක් 78කේ දෙනවා 11කේ දෙන්නේ ඊළඟට වීරියත් ඒ වගේමයි 73ක යෙදෙනවා 11 16 කනේ 16ක යෙදෙන්නේ නැහැ. ඊළඟට ප්‍රීතිය සිත් 70ක යෙදෙන්නේ නැහැ. 51 යෙදෙනවා. ඊළඟට ඡන්දය කියන එක සිත් 20ක යෙදෙන්නේ නැහැ. ඉතිරි 69 යෙදෙනවා. අන්න එතන ඊටු ණය අපි 6ක් ඉගෙන ගත්තා. ඒ ටිකේ ඊටු සියලුම අන්‍ය සමාන චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝග ණය 7ක් ඉගෙන ගත්තා. ඊටු ඒ ටික එතනින් අවසන් වෙනවා. ඊළඟට අපේ ඉගෙන ගන්න හදන්නේ අකුසල චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝග ණය. ඒතර අකුසල චෛසිකයන්ගේ සම්ප්‍රයෝග ණය එතනක් තියෙනවා පහක්. ඒ කියන්නේ පහක් තියෙනවා කියලා කියන්නේ අකුසල සාධාරණ චෛසික කියලා චෛසික කොටස් හතරක් ඉගෙන ගත්තා. ඊළඟ ලෝභ ත්‍රිකය කියලා චෛසික ධර්ම තුනක් ඉගෙන ගත්තා. ඊළඟට දෝෂ චතුස්කය කියලා චෛසික ධර්ම හතරක් ඉගෙන ගත්තා. තීන මිද්ධ ද්වේ කියලා චෛසික ධර්ම දෙකක් ඉගෙන ගත්තා. විචිකිච්ඡාව කියලා චෛසික ධර්මයක් ඉගෙන ගත්තා. එතන තියෙනවා ණය ක්‍රම පහක් තියෙනවා. අන්නේ ණය ක්‍රම පහට අනුරූපීව තමයි අපි මේ අකුසල චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගනා ඉගෙන ගන්නෙ. ඒතර දැන් මේ පින්නතුන්ට මතකයි අකුසල් චෛසික අපි 14ක් ඉගෙනගෙන තියෙනවා. නේ. ඒ කියන්නේ මෝහය, අහිරිකය, අනොත්ප්පය, උද්දච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඉස්සාව මච්චරිය, කුක්කුච්චය, තීනේ මිද්දය, විචිකිච්ඡාව කියලා. ඒක අභිධර්මාර්ථ සංග්‍රහයේදී උගන්වන්නේ අකුසලේසු පන මෝහෝ අහිරිකං අනොත්ප්පං උද්දච්චං ചാති චත්තාරෝ මේ චේතසිකා සබ්බා කුසල සාධාරණා නාම සබ්බේසුපි ද්වාදසා කුසලේසු ලබ්භಂತಿ තුරන්න කියන මෙතන මේ මෝහය, අහිරිකය, අනොත්ථප්පය, උද්ධච්චය කියන චෛසික ධර්ම හතර පොදු නාමයකින් හඳුන්වනවා සබ්බා කුසල සාධාරණ කියලා. එතකොට සබ්බා කුසල සාධාරණ කියලා කියන්නේ අකුසල් සිත් 14 ඒකාන්තයෙන්ම යෙදෙනවා. ඒ නිසා තමයි සබ්බා කුසල සාධාරණ කියලා හඳුන්වන්නේ. ඒතර මේ සබ්බා කුසල සාධාරණ චෛසික ධර්ම හතර අකුසල් සිත් 12 ඒකාන්ත වශයෙන් යෙදෙනවා. ඒක අපි ඉගෙනගත දැන් මෝහයෙන් තොරව ඊළඟට අහිරිකය අනොත්ප්පය උද්දච්චයෙන් තොරව අකුසලයක් සිදු කිරීමේ හැකියාවක් නැහැ කියලානේ. ඒ කියන්නේ අපි යම් අකුසලයක් කරනවා නම් ඒ හැම අකුසලයක් කරන්නේම අපේ මුලාබව හේතු කරගෙන. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං වැරැද්ද කළේ හිතලා නෙවෙයි. දන්නව නම් කරක් නැහැ කියලා. නමුත් ඒ කියන්නේ මුලාව නිසානේ කරලා තියෙන්නේ. ඒතරන්න මෝහයෙන් තොරව අකුසලයක් කෙරෙන්නේ නැහැ. ඊළඟට අපි යම්කිසි අකුසලයක් කරනවා නම් මේ ලැජ්ජාව සහ බය කියන එක නැති වෙන්න ඕන. අන්න ලැජ්ජ බය තියෙනවා නම් අකුසලය කෙරෙන්නේ නැහැ. මේ අහිරිකේ අනොත්ප්පය කියන්නේ මේ පවට ලැජ්ජාව සහ බය නැතිකම. යම්කිසි කෙනෙක්ට මේ අකුසල ධර්මයන් વિશે ලැජ්ජාවක් බයක් තියෙනවා නම් කවර හේතුවක් නිසාවත් ඒ කෙනා අකුසලයක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අන්න කියන මේ අහිරකයෙන් තොරව අනොත්ප්පයෙන් තොරවත් අකුසලයක් හටගන්නේ නැහැ. ඊළඟට උද්දච්චය. උද්දච්චය කියලා කියන්නේ සැලෙන ස්වභාවය. හැම අකුසල් සිතකම සැලෙන ස්වභාවයක් තියෙනවා. ඒක ශාන්ත ස්වභාවයක් නෙවෙයි. අපි අකුසල් සිත 12 ඉගෙන ගන්නකොට පැහැදිලිව කියලා දුන්නා කොහොමද මේ අකුසල් සිත්වල උද්දච්චය කියන එක පවතින්නේ කියන එක. ඉතින් ඒ නිසා මේ අහිරිකය, අනොත්ප්පය, උද්දච්චය සහ මෝහය කියන මේ චෛසික ධර්ම හතරෙන් තොරව අකුසල් සිතක් පහළ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ මෝහය, අහිරිකය, අනොත්ප්පය, උද්දච්චය කියන චෛසික ධර්ම හතර හඳුන්වනවා සබ්බා කුසල සාධාරණ චෛතසික කියලා. ඊළඟට සබ්බේ සුපි ද්වාදසා කුසලේසු ලබ්භන්ති දොළසක් වූ අකුසල සිත් සියල්ලෙහිම ඒකාන්ත වශයෙන් යෙදෙනවා. අන්න ඒ ටික තමයි මේ මෝහ චතුස්කයේ සම්ප්‍රයෝග ණය. ඒක ඒ විදිහටම මතක තියාගන්න ඕන. දැන් ඒකට ඒක මතක තියාගන්න ඕන මෝහ චතුස්කය කියලා. ඒකයි පිළිවෙලින් මතක තියාගත්තාම තමයි ලේසි වෙන්නේ. දැන් මෝහය අහිරික අනොත්ප්පේ උද්ධච්චය කියන්නේ මෝහ චතුස්කය. ඒ මෝහ චතුස්කය සියලු අකුසල චෛසික කියන්නේ මේ අකුසල සිත්වල යෙදෙනවා. ඒ කියන්නේ අකුසල සිත් 12යිනේ තියෙන්නේ. ඒ 12 පමණයි යෙදෙන්නේ. අනෙක් කිසිම සෝබන සිත් 59 යෙදෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්නට ඕන. ඊළඟට අපි ඉගෙන ගත්තේ කුමක් පිළිබඳවද? ලෝභය පිළිබඳව. නේ? ඒ මෝහය අහිරික අනුත්ප්පි උද්දච්චය ලෝභය. ඊට පස්සේ ලෝභෝ අට්ඨසු ලෝභ සහගත චිත්තේස් වේව ලබ්භති. අන්න ලෝභය කියන එක ලෝභ සහගත සිත් 8හි පමණක්ම යෙදෙනවා. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ ඒකේ සංප්‍රයෝගණය තමයි ලෝභය යෙදෙනවා නම් යෙදෙන්නේ ලෝභ මූලික සිත් 8ේම පමණයි. ද්වේෂ මූලික සිත්වලවත්, මෝහ මූලික සිත්වලවත්, ඉතිරි සෝබන සිත් 59 ඒවත් මේ ලෝභය යෙදෙන්නේ නැහැ. ඒතකොට ඒකේ සංප්‍රයෝගණය මතක තියාගන්න අපිට පහසුවේ ලෝභය යෙදෙන්නේ ලෝභ සහගත සිත් 8හි පමණයි. ඊළඟට අපි ඉගෙන ගත්තා දිට්ඨිය නේ. ඒතර දිට්ඨිය අන දිට්ඨි චතුසු දිට්ඨිගත සම්පයුත්ත චitteසු. අන දිට්ඨිය කියන එක යෙදෙන්නේ සතරක් වූ දිට්ඨිගත සම්පයුක්ත සිත්වල පමණයි. අපි අකුසල් සිත් ඉගෙන ගන්නකොට දිට්ඨිගත සම්පයුක්ත වශයෙන් සිත් හතරක් ඉගෙන ගත්තානේ. ඒ කියන්නේ සෝමනාස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත, දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත, ditthිගත සංපයුක්ත සංකාරික සිත, ditthිගත සංපයුක්ත සසංකාරික සිත. අන්න ඒ සිත් හතරේ පමණයි ditthිය කියන කේ දෙන්නේ. එතනින් හැර ඉතිරි එක සිතකවත් ditthිය දෙන්නේ නැහැ. එතන දෘෂ්ටිය කියලා කිව්වේ දැන් සමහර විට බෞද්ධයෝ හැටියට අපිට දෘෂ්ටිය නැද්ද? දෘෂ්ටිය තියෙනවානේ. එතකොට අපිට හැම වෙලෙම දෘෂ්ටියෙන් තොරව නෙමෙයි සිතක් පහළ වෙන්නේ. දැන් බොහෝ විට දිට්ඨියත් එකමයි සිතක් පහළ වෙන්නේ. දැන් අපි හිතනවා නම් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අන්න ඒක දිට්ඨිගත සංපයුක්ත සිතක්. Tamanට හිතෙනවා නම් දැන් මම කියලා කෙනෙක් ඉන්නවා. මේ මම කියලා කෙනෙක් ලෝක ජීවත් වෙනවා. මම කියලා කෙනෙක් සසරේ ගමන් කරනවා කියලා හිතනවා නම් අන්න ඒක දිට්ඨිගත සංපයුක්ත සිතක්. එතන සක්කාය දිට්ඨිය තියෙනවානේ. ඊළඟට දැන් තවත් නොයෙකුත් දෘෂ්ටි තියෙනවානේ අපිට. දැන් අපි අර සත්තු මරණ එක ගැන කතා කළාම අපි එදත් කිව්ව අර දැන් යම්කිසි ලොකු සතෙක් පොඩි සතෙක් අල්ලාගෙන අනුභව කරනකොට අපි හිතනවා නම් ඒ ලොකු සතාට ගැහුවට කමක් නැහැ පොඩි සතා බේර ගන්න කියලා එතන තියෙන්නේ දිට්ටියක්. ඊළඟට මේ වැඩියෙන් තියෙන කෙනාගෙන් ටිකක් හොරකම් කරගත්තට කමක් නැහැ කියලා අදහන මිනිස්සු ඉන්නවා. අනේක දෘෂ්ටියක්. අන්න ඒ වගේ දිට්ටිගත වුණාම සිත අනේක දිට්ටිගත සම්පයුක්ත සිතක්. එහෙනම් යම් වෙලාවක දිට්ඨිය යෙදෙනවා නම් ඒ යෙදෙන්නේ මේ දිට්ඨිගත සම්පයුක්ත සිත හතරේ පමණයි. ඒකයි දිට්ඨි චතුස දිට්ඨිගත සම්පයුත්ත චිත්තේසෝ කියලා හැඳින්වෙන්නේ. ඒකෙහි සම්ප්‍රයෝග ණය. ඊළඟට මානය. මානයත් ඒ වගේම තමයි මානෝ චතුසු දිට්ඨිගත විප්පයුත්ත චිත්තේසු. අන්න මානය කියන එක යෙදෙනවා නම් යෙදෙන්නේ දිට්ඨිගත විප්පයුත්ත සිත්වල. එනිසා හොඳට මතක තියාගන්න මේ ලෝභ, දිට්ඨි, මාන කියන චෛසික ධර්ම තුන ලෝභය දෙන්නේ ලෝභ සහගත සිත්වල පමණයි. දිට්ඨිය දෙන්නේ දිට්ඨිගත සංපයුක්ත සිත්වල පමණයි. මානය දෙන්නේ දිට්ඨිගත විප්පයුක්ත සිත්වල පමණයි. ලෝභයත් දිට්ඨියත් මානයත් කියන මේ චෛසික තුන හැඳින්වුවේ ලෝභ ත්‍රිකය වශයෙන්. ඒකත් මතක තියාගන්න. ඒවට ලෝභ ත්‍රිකය කියලා කිව්වේ ලෝභ සහගත සිත්වල යෙදෙන නිසා. ඒතර යෙදෙන කොටත් යෙදෙන්නේ ලෝභයත් මානයත් නැත්තම් ලෝභයත් දිට්ඨියත් කිසිම අවස්ථාවක ලෝභයයි දිට්ඨියයි මානයයි තුනම එකවර එක සිතක් තුල යෙදෙන්නේ නැහැ. කවරක් නිසාද ලෝභය වගේ නැත් දිට්ඨිය වගේම මානය කියන එකත් ප්‍රබල අකුසල්. දැන් ඒ නිසා දිට්ඨියයි මානය එක සිතක යෙදෙන්න හේතුවක් නැහැ. යෙදෙනව නම් යෙදෙන්නේ වෙන වෙනම. ඒතර කෙනෙක් දෘෂ්ටියක් ඇති කරගන්න දේ තුල නෙවෙයි මාන්නයක් ඇති කරගන්නේ. යම් මත යම් යම් ආකාරයකින් ඒ තුල සමාන බවක් පෙවුනනට ඒ දෙක අතර තියෙන හාත්පසීම වෙනස් ස්වභාවයක් තියෙන්නේ. ඒතර මානය කියන එක එක ආකාරයක්, ditthිය කියන්නේ තවත් ආකාරයක්. ඒ නිසා උනෝන්ට ප්‍රතිපක්ෂ ධර්මතා දෙකක් එකම සිතක් තුල එක විට යෙදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ditthිය දෙන්නේ ditthිගත සම්පයුත්ත සිත් හතරේ මානේ දෙන්නේ දිට්ටිගත විප්පයුත්ත සිත් හතරේ. අන්න ඒක තමයි ඒකේ සම්ප්‍රයෝග ණය. ඊළඟට ලෝභය, දිට්ඨිය, මානය. ඊළඟට තියෙන දෝෂ චතුස්කය. අන්න ඒකින දෝසෝ ඉස්සා මච්චරියං. දෝෂ ඉස්සා මච්චරිය. නේ? ඊළඟට ද්වේෂයයි අපි ඉගෙන ගත්ත දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච එන දෝස දෝසෝ ඉස්සා මච්චරියං කුක්කුච්ඡං චේතේ අන්න ඒක යෙදෙන්නේ ද්විසු පටික සම්පයුක්ත චිත්තේසු. අන්න ඒක යෙදෙනවා නම් යෙදෙන්නේ අර අපි ඉගෙන ගත්ත දේශමූලික සිත් දෙකෙහි පමණයි. ඒ නිසාම තමයි ඒකට අපි නමක් භාවිත කළේ දෝෂ චතුස්කය කියලා. ඒතර දෝෂ චතුස්කය කියලා කියන්නේම ඒවා ලෝභ මූලික සිත්වලවත්, මෝහ මූලික සිත්වලවත්, ඊළඟට සෝබන සිත්වලවත් යෙදෙන්නේ නැති නිසා. එහෙනම් යෙදෙනවා නම් යෙදෙන්නේ මේ දෝමනස සහගත පටික සම්පයුක්ත අසංකාරික සිත දෝමනස සහගත පටික සම්පයුක්ත සසංකාරික සිත කියන සිත් දෙකෙහි පමණයි. ඒ යෙදෙන කොටත් මතක තියාගන්න ඕන දෝසේනම් නියත යෝගී. අපි ඉදිරියේ දිගෙන ගන්නවා නියත යෝගී අනියත යෝගී කියලා. දෝෂය කියන එක ද්වේෂමූලික සිත්වල ඒකාන්තේම නියතයි. ඒකාන්තෙම යෙදෙනවා. නමුත් ඊර්ෂ්‍යාව, මාත්සර්ය, කුක්කුච්චය කියන එක නියත නැහැ. ඒ කියන්නේ යම් වෙලාවක ද්වේෂයත් එක්ක යෙදෙනවා නම් මේ ඊර්ෂ්‍යාව කියන එකයි ඊළඟට දෝසා ඉස්සාව මච්චරිය කුක්කුච්ච කියන තුනම එකවර යෙදෙන්නේ නැහැ. යෙදෙද යෙදෙන්නේ වෙන වෙනම පමණයි යෙදෙන්නේ. ඒ කවරක් නිසාද? මේ වාගේ ආරම්මන එකිනෙකට වෙනස් නිසා. ඉතින් ඒකත් අපේ සාමාන්‍ය මේ වෙලාවේ තේරුම් ගන්නට ඕන. ඒතර දෝෂ චතුස්කයේ දෙන්නේ දේශමූලික සිද්දකෙහි පමණයි. ඊළඟට අපි ඉගෙන ගත්තේ දෝසෝ ඉස්සා මච්චරියං කුක්කුච්ච ඊළඟට තීන මිද්ද. ඉතින් තීන මිද්ද කියන දෙක තීනං මිද්දං කියන මේ දෙක පංචස සසංකාරක චිත්තයසු. අන්න තීන මිද්ද දෙක යෙදෙනවා නම් යෙදෙන්නේ පහක් වූ සසංකාරික සිත් වල පමණයි. ඒ පංචස සසංකාරක චිත්තේසු කියලා දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපේ සසංකාරික සිත් පහක් ඉගෙනගෙන තියෙනවා. සසංකාරික සිත් පහක් ඉගෙන ගත්තා කියලා කිව්වේ මතකද දැන් ලෝභ මූලික සිත් තුළ අපි ඉගෙන ගත්තා සසංකාරික සිත් හතරක් නේ සෝමනස් සහගත සසංකාරික සිතක් ඉගෙන ගත්තා ditthිගත සම්පයුක්ත විප්පයුක්ත වශයෙන් ඊළඟට උපේක්ඛා සහගත වශයෙන් උත් ditthිගත සම්පයුක්ත වශයෙන් ඉගෙන ගත්තා සසංකාරික සිතක් ඊළඟට දේශමූලික සිත්වලත් ඉගෙන ගත දෝමනස් සහගත පටික සම්පයුක්ත ආයතන අපි ඉගෙන ගත්ත නෑ. ඉගෙන ගත්තේ අසංකාරික සසංකාරක බෙහෙදයක් එතන තිබ්බේ නෑ නේද? දැන් දෝමනස් සහගත පටික සම්පයුක්ත තිබ්බනේ අසංකාරික සසංකාරික. ඒතර එතනේ සසංකාරික සිත අයෙන් ලෝභ මූලික සිත් හතරේ අපි ආපු ඒ සසංකාරික සිත් හතරයි කියන සසංකාරික සිත් පහේ පමණයි තීනයත් මිද්දයත් යෙදෙන්නේ. ඒ යෙදෙන කොටත් නියත යෝගී නැහැ අනියත යෝගී. කියන්නේ යම් වෙලාවක සසංකාරික සිතක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන හැම වෙලාවකම තීන මිද්ද දෙක යෙදෙන්නෙත් නැහැ. දැන් අපි තීන මිද්ද දෙකේ ලක්ෂණ ගැන අපි කියුවේ කොහොමද? දැන් තීන මිද්දේ කියලා කියන්නේ මේ මැලි ගතිය නිදිමත ස්වභාවයනේ. නමුත් අපිට සසංකාරක සිත් පහළ වෙන හැම වෙලාවක මේ වගේ ස්වභාවයක් ඇති වෙනවද? නින්ද යනවද? <laughs> නෑනේ. දැන් හිතන්න දැන් ඔන්න දැන් ඔය ඇත්තෝ ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න ගමන් ඔය ඇත්තන්ට හිතෙනවා මේ දැන් මේක අහගෙන ඉන්න ටිකක් අමාරුයි. ඒ නිසා කියලා ඔන්න ටිකක් පසුබෑමක් ඇති වෙනවා. ඒ නිසා අන්නේ පසුබෑමක් ඇති වෙනකොට ඒක සසංකාරික සිතක්. ඒක සෝමනස් සහගත හරි උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත හෝ විප්පයුත්ත සසංකාරික සිතක්. පසුබෑමක් ඇති වුණා. නමුත් එහෙම වුණා කියලා ඔක්කොම මෙතන නිින්ද යනවාද එහෙම? නෑ. නමුත් ආයෙත් කොහමද ඒක උත්සාහයක් දරලා <laughs> අහගෙන ඉන්නවා. නමුත් ඒ නිසා තමයි කියේ මේ සසංකාරික සිත් පහළ වුණාට ඒ පහළ වෙන හැම වෙලාවකම තීන මිද්දතක යෙදෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී විතරයි යෙදෙන්නේ. ඒ නිසා තමයි ඒක නියත යෝගී නැහැ කියලා පෙන්වලා දීලා තියෙන. ඒතර යෙදෙතොත් යෙදෙන්නේ සසංකාරක සිත් පහේ පමණයි. මේ අකුසල් සිත්වල තියෙන වෙන අසංකාරක සිතකේ සසංකාරක සිතකේ යෙදෙන්නේ නැහැ. තව සසංකාරක සිත් ගොඩක් අපිට හම වෙනවානේ. ඒ කියන්නේ දැන් සෝබන සිත්වලදී සසංකාරක සිත් සම්මුඛ වෙනවා. ඒතර ඒ සිත්වල තීන මෙද්දේ දෙන්නේ නැහැ. ඒතර මේ අකුසල් සිත් 12 තියෙන සසංකාරක සිත් පහේ පමණයි තීන මෙද්දේ යෙදෙන්නේ. ඒ යෙදෙන්නේ සෑම අවස්ථාවකදී නෙවෙයි අවස්ථානුකූලව පමණයි යෙදෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඊළඟ විචිකිච්ඡාව. විචිකිච්ඡා විචිකිච්ඡා සහගත චිත්තය ඒවාතිය කියලා කියනවා. එතකොට විචිකිච්ඡාව යෙදෙන්නේ විචිකිච්ඡා සහගත සිතෙහි පමණයි. වෙන කිසිම සිතක විචිකිච්ඡාව යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝභ මූලික සිත් 8 යෙදෙන්නෙත් නැහැ. දේශ මූලික සිත් 2 යෙදෙන්නෙත් නැහැ. ඊළඟට අන්‍ය අර අර මෝහ මූලික සිත් දෙක අතරින් උද්දච්ච සහගත සිතේ යෙදෙන්නෙත් නැහැ. විචිකිච්ඡාව යෙදෙන්නේම විචිකිච්ඡා සහගත සිතෙහි පමණයි. අහේතුක සිත්වල යෙදෙන්නෙත් නැහැ. සෝබන සිත්වල යෙදෙන්නෙත් නැහැ. එහෙනම් අන්න එතනින් අවසන් වෙනවා අකුසල් සිත්වල චෛතසික සංප්‍රයෝගය. උදේ දැන් මතක තියෙන්න ඕන එහෙනම් මෝහය අහිරිකය අනොත්ප්පය උද්දච්චය කියන මේ චෛතසික හතර අපි නම් කළා සබ්බා කුසල සාධාරණ චෛතසික කියලා. ඒ චෛතසික හතර සියලු අකුසල් සිත් වල යෙදෙනවා. අකුසල් සිත් 12 මේ ටික යෙදෙනවා. ඊළඟට ලෝභය ලෝභ මූලික සිත් 8 යෙදෙනවා. ඊළඟට දිට්ඨිය දිට්ඨිගත සම්පයුක්ත සිත් හතරේ යෙදෙනවා. මානය දිට්ඨිගත විප්පයුක්ත සිත් හතරේ යෙදෙනවා. දෝසා ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන හතර අපි හැඳින්වුවා දෝෂ චතුස්කයේ හැටියට. ඒ දෝෂ චතුස්කයේ යෙදෙනවා ඒකාන්තයෙන්ම යෙදිතොත් යෙදෙන්නේ මේ දෙකක් වූ දේශමූලික සිද්දකයේ පමණයි. ඒ යෙදෙන කොටත් මේ සියල්ල එකවර එකම සිතක යෙදෙන්නේ නැහැ. ඊළඟට ඉගෙන ගත්තේ තීන මිද්ද කියන චෛසික ධර්ම දෙක. මේ තීන මිද්ද චෛසික ධර්මයන් යෙදෙන්නේ සසංකාරක සිත් පහේ පමණයි. ඒ යෙදිතොත් හැම වෙලාවකම යෙදෙන්නේ නැහැ. අවස්ථානුකූලව පමණයි යෙදෙන්නේ. විචිකිච්ඡාව විචිකිච්ඡා සහගත සිතෙහි පමණයි අනිත් කිසිම සිතක යෙදෙන්නේ නැහැ කියලා ඉගෙන ගත්තා. එතකොට ඒ අනුව අපි මේ වෙනකොට සම්ප්‍රයෝග ණය 16ක් ඉගෙනගෙන තියෙන්නේ. 16ක් යන සම්ප්‍රයෝගනයි 16න් අපි 16ම ඉගෙන ගත්තේ නෑ. ඒ 16න් අපි ප්‍රකීර්ණක චෛසිකයි, සබ්බචිත්ත සාධාරණ චෛසිකයි කියන මේ අන්‍ය සමාන චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගනය හතක් ඉගෙන ගත්තා. අකුසල චෛසිකයන්ගේ සම්ප්‍රයෝගනය පහක් ඉගෙන ගත්තා. ඒතර ඔක්කොම චෛසික සම්ප්‍රයෝගනය 12ක් අපි ඉගෙනගෙන තියෙනවා. අපිට තව ඉතුරු ඉගෙන ගන්න තියෙන ඉතිරි සම්ප්‍රයෝග ණය 4 ඒ ණය 4 සම්මුඛ වෙන්නේ සෝබන සිත්වලදී. එතකොට සෝබන සිත්වල චෛසික සංප්‍රයෝග හොයන්න ලේසි. ලේසි කියලා ඒකේ තියෙන සංප්‍රයෝග ණය හතරක් පමණයි. ඉතින් මේ සංප්‍රයෝග ණය හතර අපි සාකච්ඡා කරන්නට ඕන. ඊට පෙර ආතුව දැන් තමන් හොඳට තමන්ට අවබෝධයක් තියෙන්න ඕන අපි මේ කතා කරපෝ සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක සහ අකුසල කියන මේ චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝග ණය පිළිබඳව. මේ කවරක් නිසාද? දැන් මේවා තුල පවත්නා මේ සම්ප්‍රයෝගයන් තත්වාකාරයෙන් අපිට තේරුම් ගන්නට නොහැකි වුණොත් එහෙම තමා තුළ විමති ඇති වෙන්න පුළුවන්. සැකයන් පහළ වෙන්න පුළුවන්. ඒතර යම් වෙලාවක සැකයක් පහළ වුණොත් විමතියක් පහළ වුණොත් එතනින් ඉදිරියට යෑමේ හැකියාවක් නැති වෙනවා. කියන්නේ දැන් කෙනෙක් දීර්ඝ මාර්ගයක් යන්න කියන්නේ බොහෝ දුර ගමනක් යන්න මාර්ගයකට ප්‍රවිෂ්ඨ වෙලා එයාට දෙමන් සන්ධියක් මුණ ගැහෙනවා. එතකොට දැන් මෙයාට ඒ ගමන යන්න ඉස්සලා තෝරගන්න ඕන මේ දෙමන් සන්ධියෙන් හරිමාවත කුමක්ද කියලා. ඒතර ඒ පිළිබඳ නිශ්චිත අවබෝධයක් එන තුරාවට එයාට ඒ ගමන යන්න පුළුවන්කම නැහැ. අන්න ඒ වගේ දැන් අපි මේ දීර්ඝ ගමනක් යන්න මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ. ඒතර මේක ලේසි පහසු ගමනක් නෙවෙයි. මේක මේ ලෝකයට අයිත ගමනකුත් නෙවෙයි. මේ ලෝකයෙන් එතරට යන්න හදන ගමනක්. ඒතර මේ ගමන යන්න යනකොට හැම අතින්ම බාධක එනවා. ඒතර සමහර වෙලාවට අපි මේ සම්මුති ලෝකයේ තුල ඉන්න නිසා දැන් අනිත් අයගේ වචන හේතු කොටගෙන එක්කෝ තව තවත් දේශනාවන් උපනිශ්‍රය කරගෙන එක්කෝ තමන්ගේම තියෙන යම්කිසි දෘෂ්ටියක් හේතු කරගෙන Tamanට දැන් මේ ගැන අපි හිතමු පැත්තකට වෙලා නිකන් කල්පනා කරගෙන යනකොට අර අවිද්‍යාවෙන් වහනවනේ මේ සැබෑ తত্ত্বය. එතකොට ඇති වෙන්න පුළුවන් කෙනෙක්ට දැන් මේක සාමාන්‍ය ප්‍රශ්නයක් මේ අපෙන් අහන එකක් හැමෝම. ඒතර කෙනෙක්ට දැන් මේවා අපි මේකේ හතරක් තියෙනවා මේකේ පහක් තියෙනවා මේකේ 66ක් තියෙනවා මේකේ 70ක්. ඒතර මේවා වැඩක්ද සසරෙන් ඈතට යන්න? මේවා මොකටද කියලා අන්න ওই විදිහේ සැකසංකා පහළ වෙන්න පුළුවන් මේ සම්ප්‍රයෝග අපි ඉගෙන ගන්න ඕනද ඉතින් දේශමූලික සිතක් එක්ක චයිස් එක යෙදුනහම ඉතින් මොකද කියලා තහන්න පුළුවන්. ඉතින් එතකොට දැන් ඒතර මේ දේවල් මේ සාමාන්‍යයෙන් එන දේවල් හිතවලට. මොකද අපි මේ ජීවත් වෙන්නේ බොහොම සංකීර්ණ ලෝකයක් තුළනේ අභිධර්ම එපාම කියලා ප්‍රතික්ෂේප කරපු ලෝකයක් තුළ. මොකද එක පිරිසක් දැඩි ලෙස සමාජය තුළ දෘෂ්ටිගත වෙලා ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. සමහර අය මේක අබුද්ධ දේශිතයක් ඊළඟ මේක ධර්මයට අදාළ නැtei කියලා මේකට සෑහෙන ලොකු තර්ක ගෙනල්ලා ඉදිරිපත් කරලා තියෙන්නේ. ශාස්ත්‍රීය වශයෙන් ඔයත් ඉගෙන ගන්න ඔයතුනේ පෙනේවි දැඩි ලෙස මේකට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර ඒ නිසා ඒව සමහරට බැලූ බැල්මට අපිට පේන මේක හරිනේ. ඇත්තටම බුදුහාමුදුරු දැන් සූත්‍ර විතරක් ඒකාන්ත කොට අරගත් ඇත්තෝ මේ ලියලා තියෙන පොත්පත් ඒ ඇතු කරන දේශනා අහන ශ්‍රාවකයන්ට ඇත්තටම හිතෙනවා ඇත්තටම අභිධර්මයේ මොකටද මේ තරම් මේ ලේසි මාවතක් තියෙද්දී අය උච්චර මහන්සි වෙන්නේ. ඊතර ඒ ඇත්තන්ට ඒක හේතු ගැන්වෙන හැටියටම ඒක බොහොම ලස්සනට ඉදිරිපත් වෙනවා. ඊතර අපි අතිශයින්ම සසරට මුලා වෙච්ච පිරිසක්නේ. ඒතර අපි හැම වෙලෙම කැමති වෙන්නේ අපි යම් දෙයකට රුචි කරනවා නම් ඒ රුචි කරන දෙයට નિરાයාසයෙන් අපේ సంతාන යොමු වෙනවා. ඒතර අපිට ඒක අපි යම්කිසි දෘෂ්ටියක් අරගත්තාම අපිට හිතෙන්නේ මේක හරි කියලාමයි. අපිට ඒකට සාධක පේන සාධක එකතු වෙනවා ඒක හරි පැත්තටම. හරි කියනම සාධකත් එකතු වෙනවා. අපිට පොතක් කියෙව්වත් අපේ දෘෂ්ටිය හරි කියන සාධක එකතු වෙනවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. අර අපි මං මුලින්මත් පැහැදිලි කරානේ මේ අපේ සංඥාව තුලින් අපි මේ මිරිඟුවක් දකින්නේ. මේ වචන ගැනත් මං කියනකොට දැන් මේ අභිධර්මයේ අපි ඉගෙන ගන්නෙත් වචන ආශ්‍රය කරගෙන. හැබැයි ඔයත් මේ වචනම ඒකාන්ත සත්‍ය කොට ගන්නත් එපා. මොකද මේ වචන කියලා කියන්නේ සත්‍ය දේවල් නෙවෙයි. මේ වචන කියන්නේ ප්‍රඥප්තියක්. පැනවීමක්. ලෝක විවහාරයක්. ඒතර අපි මේ සාකච්ඡාවට බඳුන් කරන්නේ මේ ලෝකෝ ලෝකෝත්තරව නැත්නම් මේ ලෝකයෙන් එතරට යෑම පිණිස උපනිශ්‍රේ වන ධර්මතා කොටාසයක්. ඒතර අපි මේ පස්ස වේදනා හරි විතක්ක ਵਿਚාර හරි එනන මෝහ අහිරික ආදී වශයෙන් හරි මේ නාමයන් ඇහෙනකොට හැබැයි මෝහය කියන නාමය නෙවෙයි මෝහය කියන්නේ. පැහැදිලි වුණාද? දැන් මෝහ කියන දැන් ඒ අකුරු දෙකක් තියෙන ලෝභය කියන අකුරු තුනක් තියෙන ඒ අකුරු තුනක් තියෙනකොට හැබැයි ඒ ශබ්දේවත් ඒ පැනවීමවත් නෙවෙයි ලෝභය කියලා කියන්නේ. ලෝභය කියන්නේ ධර්මතාවයක්. පැහැදිලිද? දැන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියනකොට පඨවි කියන නාමය නෙවෙයි පඨවි. පඨවි කියන නාමේ නාම ප්‍රඥප්තිය. දැන් මතක ඇත අපි අභිධර්මයේ ඉගෙන ගන්න පළවෙනි පාඩම් ආශ්‍රයේදී අපි මේ ප්‍රඥප්ති ගැන සති දෙක තුනක්ම කතා කළානේ. ඒතර අපි ඉගෙන ගත්තා ප්‍රඥප්ති හයක් ඉගෙන ගත්තානේ මතක ඇතිනේ. ඒ කියන්නේ මතකද ප්‍රඥප්ති හය? ප්‍රඥප්ති හයක් අපි ඉගෙන ගත්තානේ මූලික වශයෙන්ම කියන්නේ විජ්ජමාන පඤ්ඤත්ති, අවිජ්ජමාන පඤ්ඤත්ති, විජ්ජමානේන විජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති විජ්ජමානේන අවිජ්ජමාන පඤ්ඤත්ති අවිජ්ජමානේන විජ්ජමාන ප්‍රඥාප්තිය ඒතරේ මේ ලෝකය ওই තුල තමයි මුලාවටපත් වෙලා ඉන්නේ. ඊළඟට මේ අපිට යම්කිසි නාමයක් ඇහෙනවා නම් ඒ හැම දෙයක්ම නාම ප්‍රඥප්ති. පැහැදිලිද? ඒ ඔක්කොම නාම ප්‍රඥප්ති. ඒතර අපිට මේ ගස, කොළ කියලා ඇහෙනවා නම් ඒ ඔක්කොම නාම ප්‍රඥප්ති. ඒතර මේ චතුරාර්ය සත්‍ය, ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, පටිච්චසමුප්පාද සූවිසි ප්‍රත්‍ය මේ පඨවි ආපෝ ආදී වශයෙන් නාමයක් ඇහෙනවා නම් ඊ ඔක්කොම නාම ප්‍රඥප්ති. හැබැයි ඒ නාම ප්‍රඥප්තියට අපි නමක් කිව්වේ මොන ප්‍රඥප්තියක් ඒක? ඒක විද්‍යමාන ප්‍රඥප්තියක්. පැහැදිලි. කියන්නේ ඒක විද්‍යමාන ප්‍රඥප්තියක් ඇත්තටම විද්‍යමානයි. නමුත් මේ ගස් කොළන් යාන වාහන ස්ත්‍රී පුරුෂයා කියලා හැනකොට ඒකත් නාම ප්‍රඥප්තියක්. හැබැයි ඒ ප්‍රඥප්තිය මොන ප්‍රඥප්තියක්ද? අවිජ්ජමාන ප්‍රඥප්තියක්. ඇයි ඒ තුල එහෙම කෙනෙක් නැහැ. නමුත් අතන සඳහන් වුණ නාම ප්‍රඥප්තිය ඒක ඇත්තටම විජ්ජමාන ප්‍රඥප්තියක්. දැන් චතුරාර්ය සත්‍ය නාමයේ නාම ප්‍රඥප්තියක් වුණාට ඒක අයිති වෙන්නේ විජ්ජමාන ප්‍රඥප්තියකට. ඒක ඇත්තටම පවත්නා දෙයක්. දැන් පඨවි ආපෝ ආදී වශයෙන් ඇහෙන නාමයේ නාම ප්‍රඥප්තියක්. නමුත් ඒක විජ්ජමාන ප්‍රඥප්ති ගණයට අයිති වෙන්නේ පඨවි කියලා කොටාසයක්. विद्यමානයි. ඒ කියන්නේ ඒක නිත්‍ය පදාර්ථයක් ගැන නෙවෙයි මෙතන කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ සමவாயෙන් යුක්තව මේ නුවණසින් දැකිය හැකි දෙයක් තමයි මේ පටවිය කියලා කියන්නේ. හැබැයි මේ ස්ත්‍රී පුරුෂයා කියන කෙනා නාම ප්‍රඥාප්තියක් වුණාට ඒක අවිජ්ජමානයි. ස්ත්‍රී පුරුෂයා කියලා කෙනෙක් දකින්න පුළුවන් කමක් නැහැ නුවණින්. පැහැදිලි වෙන්න ඕන ඕගෙන ටිකක් හොඳට හිතන්න. ඒ නිසා තමයි මම කියේ මේ චිත්ත චෛසික ධර්ම ගැන කියනකොට ඒ චෛසික නාමය නෙවෙයි ධර්මතාවය වෙන්නේ. ඒක නාම ප්‍රඥප්තියක්. නමුත් විද්‍යමාන ප්‍රඥප්තියක් ඒක අපි හොයන්නට ඕන. ඒක නුවණින්ම දකින්නට ඕන. ඉතින් අන්න ඒක තමන් ප්‍රඥාව දියුණු කරගෙන මේ ධර්මතාවයන් ගැන තව හොඳට කටයුතු කරලා ඒ දේවල් නැවත නැවත විශ්ලේෂණය කරලා නුවණින් මනසිකාර කරලා අන්න තේරුම් ගත්තාම තම තමන්ගේ නුවණට අනුරූපී වේක අවබෝධ වෙන්න පුළුවන්. ඉතින් අද අපිට මීට වඩා සාකච්ඡා කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ඊ타මාත්ම ගැඹුරු තමන්ගේ ජීවිතවලට මේ භවය තුල කලාතුරකින් තමන්ට අහන්නට ලැබෙන මේ ධර්මතා කොටාසයක් මේ බුදුරජාණන් වහන්සේගේ පරමත්ත දේශනාව කියලා කියන්නේ. ඉතින් ඒක අපි ඉගෙන ගන්නට තරම් වාසනාවන්ත පිරිසක් බවට පත් වුණා. බුද්ධිමත් පිරිසක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා අපි මේ ඇති කර ගන්නා වූ ධර්ම ඥානයන් අපි හැම දිනාටම තම තමන්ගේ సంతාන තුළ බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය වූ බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ උතුම් කුසල ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.